ඉවසීම කටයුත්තේහි පසුබැසීමට ධෛර්ය නැතිවීමට කරන දෙය සම්පූර්ණයෙන් හැර දැමීමට බිය වීමට ශෝක වීමට ලැජ්ජා වීමට කෝප වීමට කෝලහල කිරීමට නඩුහබ කියා ගැනීමට හේතුවන නොඑක් කරදර ලෝකේහි කාහටත් වරින් වර පැමිණෙන්නේය. ඒවා නිසා තමා වෙනසකට නොපැමිණෙන ලෙස ඒ කරදර විඳ දරා ගැනීම ඉවසීමයි. මෙය ගිහි පැවදි කාටත් ඊතා ප්‍රයෝජනවත් මහගු ගුණයකි. මහා බලයකි. මෙය නැති ඇහුට ජීවිතය රැකගැනීම පවා දුෂ්කරයි. මෙය පැවිද්දන්ට විශේෂයෙන්ම උවමනා ගුණයකි. ඉවසීම නැතියහුට පැවිද්ද වැඩිකල් නොදරිය හැකිය. සිත නොකිලිටි කරගෙන හොඳින්ද පැවිද්ද නොපැවැත්විය හැකිය. ඉවසීමේ අනුහස් බොහෝය. අංගුත්තර චතුක්ක නිපාතයෙන් ඉද භික්කවේ භික්ඛු කමෝ හෝති සීතස්ස උන්හස්ස jigacchāය පිපාසාය දංශ මකස වාතා තප සිරින් සම්පස්සානං දුරුන්තානං දුරාගතානං වචනපතානං uppannānaං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං කරාණං කටුකානං අසාතානං අමනාපානං පානහරාණං අදිවාසික ජාතිකෝ හෝති මෙය තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ඉවසිය යුතු කරුණු දක්වා දේශනය කර ඇති පාඨයකි. චිරකලක් මහානදම් පිරිය හැකිවීමට හොඳින් මහානදම් පිරිය හැකිවීමට මහානකමට ඔරොත්තු දෙන පුද්ගලයෙකු වීමට පැවිද්දන් විසින් සීත ඉවසීම පුරුදු කරගත යුතුය. උෂ්ණය ඉවසීම පුරුදු කරගත යුතුය. සාගිනි ඉවසීම පුරුදු කරගත යුතුය. පිපාසාව ඉවසීම පුරුදු කරගත යුතුය. මැසි මදුරු පීඩා ඉවසීම පුරුදු කරගත යුතුය. අනුන් කියන ඇනුම් පද, නින්දාබස්, අනුන්ට කරන තර්ජන, විවේචන, විහිළු තහළු ඉවසීම පුරුදු කරගත යුතුය. ශාරීරික දුක් වේදනා ඉවසීම පුරුදු කරගත යුතුය. ඉහත දැක් වූ පාඩයෙන් නොදැක් වෙන ඉවසිය යුතු තවත් බොහෝ කරුණුද ඇත්තේය. තමන්ගේ භාණ්ඩවලට හානි වීම, තමන්ගේ භාණ්ඩ සොරා ගැනීම, තමන්ට වන ලාභ වැළැක්වීම, හිතවතුන් ભેද කිරීම, තමාගේ ආචාර්ය උපාධ්‍යයන්ට ඥාතීන්ට හිතවතුන්ට වරද කිරීම ගෝල බාලයන්ට වරද කිරීම ගෝල බාලයන්ගේ අකීකරුකම් යන මේවා ඉවසන්නටද පුරුදු කරගත යුතුය. පැවිද්දන් විසින් අරුණට පළමු නැගිට රත්නත්‍රය වැඳීම කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. භාවනා කළ යුතුය. ඉගෙන ගන්නා කෙනෙකු නම් පොතපත පාඩම් කළ යුතුය. වත පිළිවෙත කළ යුතුය. ශීත ඉවසීම පුරුදු කර නොගත් ශීත ඉවසීමට නොසමත් පැවිද්දා සීතලයේ නැගිටිය නොහැක කියා පැවිද්දෙකු විසින් අලියම් කාලයේහි කළ යුතු දෑ නොකරන්නේය. එය ශීත නොයවසන්නහුට නිතරම සිදුවිය හැකි පාඩුවයි. සමහර විට සීත පීඩාව නැතිව විසීමට සුදුසු ලෙස වාසස්ථාන පිළියෙල කර ගැනීම සිවුරු පිළියෙල කර ගැනීම ආදියට නොසුදුසු දේ කරන්නටද සිදුවන්නේය. උෂ්ණය ඉවසීමට නොහැකි පැවිද්දාහට උෂ්ණය කියා කළ යුතු නොයෙක් දේ අතහරින්නට සිදුවන්නේය. උෂ්ණ පීඩාවෙන් තොරව වාසය කිරීමට උවමනා දෑ සොයා ගැනීමට පැවිද්දන් විසින් නොකළ යුතු දෑ කරන්නටද සමහර විට සිදුවන්නේය. සාගින්න පිපාසාව මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාව යන මේවා නොයිවසීම නිසා ද කළ යුතු බොහෝ දේවල් නොකරන්නටත් නොකළ යුතු දෑ කරන්නටත් සිදුවන්නේය. ඒවා ඉවසීමට නොසමත්කම නිසා ඇතැම් පැවිද්දන්ට මහනකම හැර දමන්නටද සිදුවන්නේය. ශීත, උෂ්ණ ආදිය ඉවසීමට පුරුදු කරගත් පැවිද්දාහට කිසි කාය චිත්ත පීඩාවක් නැතිව සුවසේ මහණදම් පිරිය හැකි වන්නේය. පෙර ලක්දිව සෑගිරියේ පියංගු ගුහාවෙහි විසූ ලෝමන සාග ඉස්තවීරයන් හේමන්ත ඍතුවේ හිම වැටෙන අති ශීත කාලයේදීද ලෝකාන්තරික නරකයේ සිහිකොට කර්මස්ථානය නොහැර එලිමහනෙහිම විසූ බව සබ්බාසව සූත්‍ර අටුවාවෙහි සඳහන් වේ. තවද ඒ තෙරුන් වහන්සේ ග්‍රීෂ්ම ඍතුවේහි සක්මණෙන් පිටත වැඩ හිඳ කමඨහන් වඩමින් ඉන්නා අවස්ථාවක එතනට හිරු රැස් වැටි උන්වහන්සේගේ ශරීරයෙන් දහටිය වැගිරෙන දුටු අතවැසියෙක් ස්වාමීනි මෙහි සීතලයි මෙහි වැඩ සිටින මැන යයි සීත ස්ථානයක් දැක්වීය. එවත්නි මා මෙහි හිඳගත්තේ උෂ්ණය නිසාමය. යයි කියා අවීචි මහ නරකයේ සිහිකොට එහිම භාවනා කළහ. ශීත නිසාවත් උෂ්ණය නිසාවත් ලෝම සනාග තෙරුන් වහන්සේ තමන් කරන භාවනාව නොනවත්වූහ. වත්තබ්බක නීග්‍රෝධ සාමණේරයෝ සතියක් निराහාරව විසීමෙන් පසුද උපාද්‍ය වත කළහ බුදුරජාණන් වහන්සේට වත් කරමි සිතා සෑමලුව හි තන ඉවත් කළහ ගවරවාල අංගනේහි භික්ෂූන් 39ක් වස් එළඹ පොහෝ දිනයන්හි ආර්ය වංශ ධර්මයේ කීහ. එක් පිණ්ඩපාතික තෙර නමක් දහම් අසනු පිණිස එහි ගොස් මුවාවක් ඇති තැන හිඳ දහම් ඇසුවේය. ඒ තෙරුන් වහන්සේගේ পায় සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබීය. වේදනාව ඉවසමින් ඒ තෙරුන් වහන්සේ එළිවනතුරු දහම් අසා අනාගාමී ඵලයට පැමිණියහ. වරින් වර නොඑක් රෝග වේදනා හටගන්නා බව ශරීරවල ස්වභාවයයි. රෝග වේදනා වලින් තොර ශරීරයක් නොලැබිය හැකිය. වේදනා නොයවසා ඒවා ගණන්ගෙන ඒවා නැති කර ගැනීමට ප්‍රයත්න කරන්නට පටන් ගන්නා තැනැත්තාට අන් කිසිවක් කරන්නට ඉඩක් නොලැබේ. ඒ නිසා ඔහුට දියුණු විය නොහැකිය. දියුණු වන්නට නම් සුළු සුළු රෝග ගණන් නොගෙන කටයුතු වල යෙදිය යුතුය. රෝග ගැනම සිතන්නා වූ ඇතැම්හු නිතරම ඒ ගැනම සිතමින් ඒ කායික දුක්ඛයට මානසික දුක්ඛයකුත් එකතු කර ගැනීමෙන් දුක් වැඩි කරගනිති. එය මහත් අනුවණකමකි. සාගිනි වේදනා නොයවසන රෝග වේදනා නොයවසන පැවිද්දන්ට සමහර විට විකාල භෝජනා ආදී සිකපද කඩා තමන්ගේ සීලයද පල්දු කරගන්නට සිදුවේ. පෙර සිතුල්පව්වෙහි විසූ යෝගාවචර තෙර නමකට රාත්‍රියේහි භාවනාවෙහි යෙදී වෙසෙන අතර කුස තුල වාතාබාධයක් ඇතිවිය. වේදනාව ඉවසාගත නොහැකිව ඒ තෙරුන් වහන්සේ කැරකෙන්නට පෙරලෙන්නට වූහ. ඒ බලා සිටි පිණ්ඩපාතික තෙරුන් වහන්සේ එවත්නි පැවිද්දා ඉවසන ස්වභාවයක් ඇත්තෙක් යයි කීහ. වාතාබාධයේ ඇති තෙරුන් වහන්සේ එසේය හිමියනි. වේදනාව ඉවසමින් නිශ්චලව වැතිරහුන්හ. වාතය උත්සන්න වී තෙරුන් වහන්සේගේ කුසය පැලී ගියේය. තෙරුන් වහන්සේ ඉවසීමෙන් වේදනාව යටපත් කොට විදර්ශනා වඩා අනාගාමී වී අපවත් වූහ. ඇනුම් බැනුම් නින්දා අපවාද චෝදනා අලාභ හානි ඉවසීම පැවිද්දන් විසින් අමාරුවෙන් වුවද පුරුදු කරගත යුතුය. ඒවා ඉවසීමට නොසමත් තැනැත්තාට කෝපයත් එය මේරීමෙන් වෛරයත් ඇතිවේ. කෝපමන තනත්තා අතින් නොඑක් වරද සිදුවිය හැකිය. සමහර විට මහානකම පවා නැති වී යන දේ සිදුවිය හැකිය. තමාට කළ අලාභ හානි ගැන කිපී පරිගැනීම් වශයෙන් අනුන්ට අලාභ හානි කරන්න නොයා යුතුය. සමහර විට අනුන්ට අලාභ කරන්නට යන කලෙහි අදින්නාදාන පරාජිකාවට පැමිණීමෙන් උපසපන් පැවිද්දාගේ මහණකම් සම්පූර්ණයෙන්මද නැති වී යා හැකිය. කෝප නොවීම පැවිද්දන් කෙරෙහි පිහිටිය යුතු විශේෂ ගුණයකි. චතුපෝස තික ජාතකයෙන් යෝ කෝපනය්‍ය නකරෝති කෝපං නකුජ්ජති සප්පුරිසෝ කදාචි කුද්දෝපි සෝ නාවිකරෝති කෝපං තං වේ නරජ සමනමාහු ලෝකේ තේරුම සත්පුරුෂයා කිසි කලෙක නොකිපේ නොකිපුනේද හෙතෙමේ පරුස වචන කීම් ආදීෙන් කෝපය ප්‍රකාශ නොකෙරේ යමෙක් කිපිය යුතු කරුණෙහි නොකිපේද ලෝකේහි ඒ නොකිපෙන මිනිසයා ශ්‍රමණයා යයි කීහු. පැවිද්දකු හැඳින්විය හැකි බොහෝ ලකුණු බොහෝ ගුණ ඇතද මේ ගාථාවෙහි කෝප නොවීමේ ගුණයෙන්ම පැවිද්දා හඳුන්වා ඇත්තේ එය විශේෂ ශ්‍රමණ ගුණයක් වන බැවිනි. එයට ශ්‍රමණ ධර්මය යයිද කියනු ලැබේ. කෝපවන සුළු අනුන්ට බනිනා පැවිද්දා පන්සලක තබා ගැනීමටද සුදුසු නැත. එබැවින් බුද්ධ කාලයේ විසු ධම්මික නැමැති භික්ෂුව දායකයන් විසින් ආවාස හතකින්ම නිරපන ලද්දේය. ඒ භික්ෂුව තථාගතයන් වහන්සේ වෙත එළඹ තමාට වූ අතවරය ගැන සැලකල කල්හි උන්වහන්සේ ධම්මික නුඹ ශ්‍රමණ ධර්මයේහි සිටියදීම උපාසක වරුන් විසින් නිරපන ලද්දේදයි විචාලසේක. එකල්හි ධම්මික මහණ ස්වාමීනි කෙසේනම් ශ්‍රමණ ධර්මයේහි සිටියේ වේද යයි විචාලය. තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. ඉද බ්‍රාහ්මණ ධම්මික සමනෝ අක්කෝ සන්තං න පච්ච කෝසති රෝසන්තං න පටි රෝසති බණ්ඩන්තං න පටිස් බණ්ඩති එවං කෝ බ්‍රාහ්මණ ධම්මික සමනෝ සමන ධම්මේ තිතෝ හෝති තේරුම ධම්මික බ්‍රාහ්මණය මේ සස්නේහි පැවිද්දා බණින්නහුට පෙරලා නොබනීද ගැටෙන්නහු හා නොගැටේද ගසන්නහුට නොගසාද ධම්මික බ්‍රාහ්මණය එසේ පැවතීමෙන් ශ්‍රමණයා ශ්‍රමණ ධර්මයේහි සිටියේවේ භික්ෂූන් හට නිතර මෙනෙහි කිරීම පිණිස තථාගතයන් වහන්සේ වදාරා ඇති කකචූපම අවවාදය මෙසේය කකචූපම සූත්‍රයෙන් උබතෝ දණ්ඩ කේනපි චේ භික්කවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඔක්කන්තෙය්‍යුම් තත්‍රාපි යෝ මනෝ පදුස්සෙය්‍ය නමේ සෝ තේන සාසන කරෝ තත්‍රාපි වෝ භික්කවේ එවං සික්ඛිතබ්බං නචේව නොචිත්තං විපරිත්තං භවිස්සති නච පාපිකං වාචං නිච්චාරෙස්සාම හිතානුකම්පී විහරිස්සාම මෙත්ත චිත්තාන දෝසාන්තරා තංච පුද්ගලං මෙත්තා සාගතේන චේතසා එරිත්වා විහරිස්සාම තදාරම්මනංච සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන එරිත්වා විහරිස්සාමීති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බං පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස කළ පරිවර්තන යක තේරුම මහණෙනි මහත් පැවතුම් ඇත්තා වූ සොරුන් විසින් තොපගේ ශරීර අවයවයන් හරස් කියතින් කපන කලක් වේ නම් එකල්හිත් යම් මහණෙක් කිපේ නම් නොයිවසා නම් හෙතෙමේ මාගේ අනුශාසනය කරන්නෙක් නොවේ මහණෙනි එකල්හිද සිත නොවෙනස් වන පරිදි තොප විසින් හික්මිය යුතුය මහණෙනි එකල්හිද තොප විසින් නපුරු වචන නොකිය යුතුය. ඇතුළත ද්වේෂයක් නොතබාගෙන හිතානුකම්පීවෙන් හිතානුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිතින් විසිය යුතුය. ඒ අවයව කපන සොරුන් කෙරෙහි මෛත්‍රී සහගත චිත්තය පතුරවාගෙන විසිය යුතුය. එසේම ලෝකේහි සකල සත්වයන් කෙරෙහිද මෛත්‍රිය පතුරවා වාසය කළ යුතුය. මේ අවවාදය මහා බෝධිසත්වයෙකුට හෝ එවැනි උසස් පුද්ගලයෙකුට හෝ මිස සැමටම පිළිපැදිය හැකි අවවාදයක් නොවේ. තථාගතයන් වහන්සේ මෙසේ ඉවසීම සම්බන්ධයෙන් බරකොට අවවාද කර ඇත්තේ නොයිවසීමෙහි කෝපයෙහි ආදීනවය පැවිද්දන්ගේ සිතට තදින් කාවැද්දීම පිණිසය. මේ අවවාදයේ සිහි කරන බුද්ධ ගෞරවයේ ඇති පැවිද්දන්ට සෑම කරුණකදීම නොකිපී සිටිය හැකි නොවූයේද බොහෝ කරුණවලදී නොකිපී සිටිය හැකි වන්නේය. උපන් කෝපය වහා සංසිඳවා ගත හැකි වන්නේය. එබැවින් පැවිද්දන් විසින් මේ කකචූපම අවවාදය පාඩම් කරගෙන සිහි කළ යුතුය. ඉවසිය හැකිවීමට පොන්න තෙරුන් වහන්සේගේ චරිතයද ආදර්ශයට ගත යුතුය. පුන්න තෙරුන් වහන්සේ දිනක් පුන්න තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ යම් කිසි පෙදෙසකට ගොස් විවේකීව මහනදම් පිරීම සඳහා මාහට කොටින් අවවාදයක් දෙනසේක්වායි තථාගතයන් වහන්සේට සැලකලහ. තථාගතයන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට දහම් අසා පුන්නය මේ අවවාදය ලබා තෙපි විවේකීව විසීමට කොහියන්න හොදයි විචාලසේක. ස්වාමීනි සුනාපරන්තනම් ජනපදයක් ඇත. මම එහි යමි යයි පුන්නතරණෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ පුන්නය සුනාපරන්තයෝ දුෂ්ටයෝය නපුරෝය පුන්නය එහිදී තට සුනාපරන්තයෝ බණිත් නම් මෙසේද මෙසේද කරමුයි තර්ජනය කෙරෙත්නම් එකල්හි කෙසේ සිතන්නෙහිදයි විචාලසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඉදින් සුණාපරන්තයෝ මට බනිත් නම් තර්ජනය කෙරෙත් නම් මොහු හොඳ මිනිස්සුය. බයින සරකරන නමුත් අතින් පයින් නොගසතියයි සිතමි. යයිත් පුන්න දෙරණෝ සැලකලහ. පුන්නය ඉදින් තට සුණාපරන්තයෝ අතින් පයින් තලත් නම් එකල්හි කෙසේ සිතන්නෙහිද. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඉදින් සුණාපරන්තයෝ මට අතින් පයින් තලත් නම් මේ මිනිස්සු හොඳය. අතින් පයින් ගසන නමුත් මෝ මට ගල් වලින් නොගසතියයි සිතමි. පුණ්‍ය සුණාපරන්තයෝ ගල් වලින් ගසත් නම් එකල්හි කෙසේ සිතන්නේහිද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සුණාපරන්තයෝ මට ගල් ගසත් නම් මේ මිනිස්සු හොඳයි. ගල් ගසන නමුත් මොහු මට පොළොවලින් නොගසිතී යයි සිතමි. පුන්නය ඉදින් සුනාපරන්තයෝ පොළොවලින් ගසත් නම් එකල්හි කෙසේ සිතන්නේහිද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ මිනිස්සු හොඳයි. මොවුන් මට පොළොවලින් ගසන නමුත් ආයුධ වලින් පහර නොදෙති යයි සිතමි. පුන්නය ඉදින් සුනාපරන්තයෝ තට ආයුධ වලින් පහර දෙත්නම් එකල්හි කෙසේ සිතන්නේහිද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්සු නම් හොඳයි. මොවුන් මට ආයුධ වලින් පහර දෙනවා මිස තියුණු අවිවලින් මාව ජීවිතක්ෂයට පණවන්නේ නැයි සිතමි. පුන්නය ඉදින් සුණාපරන්තයෝ තියුණු අවිවලින් තා මරත්නම් එකල්හි කෙසේ සිතන්නේද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේගේ සසුනේහි ශරීරය හා ජීවිතය කෙරෙහි කලකිරි දිවි නසාගත හැකි ආයුධ සොයන පැවිද්දෝ ඇතහ. මට එය නොසොයාම ලැබුණේ යයි සිතමි. එකල්හි තථාගතයන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට සාදුකාරදී මෙතරම් ඉවසීමක් ඇත්තා වූ නුඹට සුනාපරන්ත ජනපදයෙහි විසිය හැකි වන්නේ යයි වදාරා එහි යාමට අවසර දුන්සේක. පුන්නතරුන් වහන්සේ සුනාපරන්තයට ගොස් ඒ වස් කාලය තුලදී උපාසකයන් 500ක් හා උපාසිකාවන් 500ක්ද ඇතිකොට තමන් වහන්සේද අරහත්වයට පැමිණ පිරිනුවන් පාවදාලසේක. පැවිද්දන්ට ගර්හා කිරීම දැනීම ලෝකේහි අදත් එදත් කවදත් ඇතියකි. ලෝකේහි අසත්පුරුෂයෝ බොහෝය. ඔව්හු අනුන්ට ගරහා කිරීමට රිදවීමට ඊතා කැමැත්තෝය. ඔවුනට නිදහසේ බනින්නට ඇත්තා වූ එකම පිරිස පැවිදි පිරිසයි. එබැවින් ඔව්හු පැවිද්දන්ට බැනීම මහත් රුචියකින් කරයි. පැවිද්දන්ට කවර ආකාරයකින්වත් ඉන් නිදහස්ව නොවිසිය හැකිය. ඕදාරික පැවතුම් ඇති පැවිද්දාට දුස්සීලේක්‍යයි බණිති. සංසුන් පැවතුම් ඇති පැවිද්දාට මෝඩය කියයි කුහකය කියයි කියා බණිති. වත් පොහොසත්කම් ඇති පැවිද්දාට දුස්සීලේක්‍යයි කියති. දුප්පත් පැවිද්දාට කාලකන්ණියකී පෞකාරයේ කියයි නින්දා කෙරෙති. සාමාන්‍ය පැවිද්දන්ට තබා දේව බ්‍රහ්මයන් පවා ගර්භුහුමන් වැඳුම් පිදුම් කරන බුදුරජාණන් වහන්සේට පවා බැනුමෙන් නිදහස්ව විසිය නොහැකි විය. කොසබෑ නුවරදී මාගන්දී නුවර වාසීන්ට අල්ලස්දී ශ්‍රමණ ගෞතමයා මෙහි පැමිණියහොත් බැන එලවා දමවපල්ලාය අනකලාය. මිසදිටුවන් හා රත්නත්‍රයේහි අප්‍රසන්න මිනිසයෝ තථාගතයන් වහන්සේ ඒ නුවර වීතිවල වැඩම කරන කල්හි ඔන්න හොරෙක්, ඔන්න ගොනෙක්, ඔන්න බූරුවෙක් යනාදී අපහාස කරමින් උන්වහන්සේ ලුහුබැඳ යන්නට පටන් ගත්හ. භික්ෂූන්ටද එසේ කළහ. ඒ බැනීම අසා ආනන්ද ස්තවීරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ ස්වාමීනි මේ නුවරවැස්සෝ අපට නිନ୍ଦා කරන්නාහ තර්ජනය කරන්නාහ අපි මෙහි මොවුන්ගෙන් අවමන් ලබමින් කුමට වෙසෙන්නෙමුද අපි මේ නගරේ හැර යමු යයි සැලකලහ ආනන්දය කොහි යන්නෙමුද ස්වාමීනි අනික් නගරයකට යන්නෙමු ආනන්දය එහි මිනිසුන්ද බනින්නට පටන් ගතහොත් කොහි යන්නෙමුද අනෙක් නගරයකට යමු යයි කීහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්දය එසේ කිරීමට සුදුසු නැත. යම් තැනක අධිකරණයක් ඇති වුවහොත් අන් තැනකට යා යුත්තේ එය සංසිඳුණු පසුවය. ආනන්දය යුද බිමට බට ඇතු විසින් සතර දිගින් එන පහරවල් ඉවසිය යුතුය. ඒ ඌට බාරය. ආනන්දය මා ද යුදවිමට බට ඇතෙකු වැනිය. මා විසින් බොහෝ දුස්සීලයන් කරන නොමනා කතා ඉවසිය යුතුය. ඒවා ඉවසීම මට බාර කටයුත්තය. මම ඒවා ඉවසමි වදාරා ධර්මදේශනාවක් කළසේක. ධර්මදේශනා අවසානයේදී අල්ලස්ගෙන වීතිවල බණිමින් හැසිරුණු හැමදෙනම සතුටටපත්ව බැනීම නැවැත්වූහ. බුදුන් වහන්සේට පවා අසත්පුරුෂයන්ගේ ඇනුම් බැනුම් වලින් නිදහස්ව විසිය නොහෙන කලෙහි දුබල පැවිද්දන්ට ඒ වයින් කෙසේ නිදහස්ව විසිය හැකි වේද? නොහැකිමය. තථාගතයන් වහන්සේ අනුව ක්‍රියාකොට නොකිපි ඉවසීමෙන් ඒවා කෙලවරකට ගත යුතුය. ලෝකේහි අසත්පුරුෂයන් ඇතිතාක් පැවිද්දනට බැනීම නවතින්නේ නැත. පැවිද්දන්ට අපහාස කිරීම වශයෙන් ඔවුන් කරන්නේ ඔවුන්ගේ අශීලාචාරකම විදහාපෑමය. එක් අතකින් ඒ අපහාසය පැවිද්දාට යහපතකි. ශාන්තිය පුරුදු කිරීමට ශාන්ති පාරමිතාව පිරීමට එබඳු පිරිසක් සිටිය යුතුය. ඉවසීමට කරුණු නොපමියතොත් ශාන්ති පාරමිතාව පිරීමට ක්‍රමයක් නැත. ශාන්ති පාරමිතාවට ආධාර කිරීම වශයෙන් ඒ බණින අය තමාගේ උපකාරකයන් ලෙස පැවිද්දා විසින් සැලකිය යුතුය. එසේ සලකන පැවිද්දාට ලෙහෙසියෙන්ම එය ඉවසිය හැකි වනු ඇත. මිනිසුන් බනිනවාය කියා මහානකමට නොකල කිරිය යුතුය. වන සංයුත්තේ ගාතාවක්. බහූහි සද්දා පච්චූහා කමිතබ්බා තපස්සිනා න තේන මංකු හෝතබ්බා නහි තේන කලිස්සති යෝ ච සද්ද පරිත්තාසි වනේ වාතමිගෝ විය ලහුචිත්තෝති තං ආහු නාස්ස සම්පජ්ජිතේ වතං තේරුම ලෝකේහි විරුද්ධ ශබ්දයෝ බොහෝය පැවිද්දා විසින් ඒවා ඉවසිය යුතුය ඒවා නිසා දුර්මුඛ නොවිය යුතුය ඒවායින් පැවිද්දා කිලිටිවන්නේද නැත වනේහි සුලංහඬටද බිය වී දුවන වාත මෘගයා මෙන් යමෙක් අන්‍යයන් නිකුත් කරන අවගුණ හඬට බිය වේ නම් ඔහු පෙරළෙන සිත් ඇතිතියෙක් යයි නුවණැත්තෝ කීහ. ඔහුට වෘතය සම්පූර්ණ නොවේ. මෙහි අදහස අවගුණ හඬට බියවන පැවිද්දාට මහානකම නොකල හැකිය යනුයි. දීඝ බාණක අබේ තෙරුන් වහන්සේ මෙන් බැනුම් ඉවසීම පුරුදු කරගත යුතුය. උන්වහන්සේ මාගමදී මහා ආර්ය වංශ ප්‍රතිපදාව දේශනය කළහ. සියලු මාගම් වැස්සෝ ඒ බණ ඇසීමට පැමිණියහ. උන්වහන්සේට බොහෝ පූජා සත්කාර ලැබින. එය දැක ඉවසිය නුහුණු එක් තෙරණමක් දීඝබානකයා ආර්ය වංශයයි කියමි මුළු රැයම මහා කෝලාහලයක් කළේය. යනාදීන් අභය තෙරුන් වහන්සේට බණින්නට විය. පසුදින ඒ දෙනම තම තමන්ගේ විහාරවලට යන්නාහු ගව්වක් පමණ දුර එකමග ගියහ. ඊර්ෂ්‍යාකාර තෙරනම මග දිගටම අභය තෙරුන් වහන්සේට බැන්නේය. ඒ දෙනමට මග වෙන්වන තැනදී අභය තෙරුන් වහන්සේ බණින්න තෙර නමට වැඳ මේ ඔබ වහන්සේගේ මගය කියා මග දැක්වූහ. අනික් තෙර නම නොයසුනාක් මෙන් ගියේය. අබේ තෙරුන් වහන්සේ Tamanගේ විහාරයට ගොස් පා සෝදා වැඩහුන්හ. අතවැසි භික්ෂූහු ඒ පුවත දන ස්වාමීනි ගව්වක් දිගට බණමින් එන කල්හිත් නුඹ වහන්සේ කිසිවක් නොකී වූදැයි ඇසූහ. ඇවැත්නි ඉවසීම මට බාරය. එක් පියවරක් හීද මාගේ සිතින් කමටහන බැහැර වූ බවක් නොදනිමි. යයි තෙරුන් වහන්සේ කීහ. මේ කතාව සබ්බාසව සූත්‍ර අටුවාවෙන් ගන්නා ලදී. මහා පදාන සූත්‍රයෙන් ගාතාවක්. කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරෝපගාති න සමනෝ හෝති පරං විහෙට යන්තෝ තේරුම ඉවසීම උතුම් තපසකි බුදුවරයෝ නිවන උතුම් දේයයි පවසන්නාහ අනුන්ට හිංසා කරන්නේ පැවිද්දෙක් නොවේ. අනුන්ට හිංසා කරන්නේ ශ්‍රමණයෙක් නොවේ. නොඉවසීමේ ගුණය ඉවසීම පැවිද්දන්ගේ ගුණයක් වන්නාක් මෙන්ම නොයිවසිය යුතු කරුණු නොයිවසීමද පැවිද්දන් කෙරෙහි පිහිටිය යුතු ගුණයකි. ඒ ගුණය වඩාත් උසස් බව කිය යුතුය. පැවිද්දන් විසින් නොයිවසිය යුතු කරුණු කොටසක්ද ඇත්තේය. ඒවා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාර ඇත්තේය. අංගුත්තර චතුක්ක බය වග්ගයෙන් ඉද බික්කවේ බික්ඛු uppannang kama vitakkang නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannang vihinsa vitakkang නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති uppන් uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති එවං කෝ භික්කවේ භික්ඛු හන්තා හෝති මේ දේශනාවෙන් දැක්වෙන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන අකුසල විතර්කයන් හා ඊර්ෂ්‍යා, මාන, මාත්සර්ය ආදී අන්‍ය පාප ධර්මයන්ද ස්වසන්තානෙහි ඇතිවීම පැවිද්දන් විසින් නොයිවසිය යුතු බවය. කාම විතර්ක යනු කැමැති වන ඇලුම් කරන වස්තුන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවන කල්පනාය. හොඳ පන්සල් සොයා ගැනීම, පන්සල ලස්සනට හොඳට සාදා ගැනීම, හොඳ බඩු සපයා ගැනීම, හොඳ දායකයන් අල්ලා ගැනීම, ගිහි බවට පැමිණීම යන මේවා ගැන ඇතිවන කල්පනා පැවිද්දන්ට ඇතිවිය හැකි කාම විතර්කයෝය. ව්‍යාපාද විතර්ක යනු ද්වේෂ සහගත කල්පනාය. අසවලාගේ හැටි මෙහෙමයි. අසවලා අපට මෙහෙම කළා කියා අනුන් පිළිබඳව ඇතිවන කල්පනාවෝය. විහිංසා විතර්ක යනු අනුන්ට පීඩා කිරීම අනුන් නැසීම පිළිබඳ කල්පනාවෝය. මේ තුනට අකුසල විතර්කයෝ යයි කියනු ලැබේ. අකුසල විතර්ක තුන හා අන්‍ය අකුසල ධර්ම ස්වසංතානෙහි ඇතිවීම පැවිද්දා විසින් නොයවසිය යුතුය. මෙහි නොයවසීම කියනුයේ ඒවායින් යම් කිසිවක් ඇති වූ කලෙහි එයට ස්වසංතානෙහි පවත්වන්නට වැඩෙන්නට ඉඩ නොහැරීමය. තමාගේ సంతානෙහි යම් කිසි පාප ධර්මයක් ඇති වුවහොත් හැඳිවතට ගිහිගත හැඳිවතට ගිනිගත හොත් එය නිවීමට උත්සාහ කරන්නාක් මෙන් අකුසලය දුරු කිරීමට පැවිද්දා විසින් උත්සාහ කළ යුතුය. ගමනේහිදී උපන් පාප ධර්මය ගමනේහිදීම දුරු කළ යුතුය. හිඳීමේදී ඇති වූ අකුසල ධර්මය හිඳීමේහිදීම දුරු කරගත යුතුය. සිටීමෙහිදී ඇති වූ අකුසල ධර්මය සිටීමෙහිදීම දුරු කරගත යුතුය. වැතිර සිටීමේදී උපන් අකුසල වැතිර සිටීමේදීම දුරු කරගත යුතුය. එක් ඉරියව්වකදී ඇති වූ අකුසලය අනෙක් ඉරියව්වකට නොගෙන යා යුතුය. පෙර 19 29 යන ආදී වශයෙන් එක්ව විසූ ඇතැම් භික්ෂූහු ඇවැත්නි අපි ණයෙන් මිදෙනු පිණිස හෝ ජීවත් වීමේ ක්‍රමයක් නැති නිසා හෝ අන් කරදරයක් නිසා හෝ පැවිදි වූවෝ නොවෙමු. අපි දුකෙන් මිදෙනු පිණිසම පැවිදි වූවෝ වෙමු. ඒ නිසා ගමනේදී උපන් ක්ලේශය ගමනේදීම දුරු කරමුය. සිටීමේදී උපන් ක්ලේශයම ක්ලේශය සිටීමේදීම දුරු කරමුය. හිඳීමේදී උපන් ක්ලේශය හිඳීමේදීම දුරු කරමුය. වැතිර සිටීමේදී උපන් ක්ලේශය වැතිර සිටීමේදීම දුරු කරමුයයි කතා කරගත්හ. එක්ව පිණු පිණිස යන කල්හි යමෙකුට ඔවුන්ගෙන් එක් නමකට ක්ලේශයන් උපන්හොත් ඒ නම එකිනෙහිම නවතී. අනෙක් භික්ෂූහුද ඔහු අනව නවතී. කෙලෙස් උපන් භික්ෂුව තමාට තමාම අවවාද කරගෙන වහා ඒ ක්ලේශය දුරු කරගෙන ඉදිරියට යයි. ඉදින් ක්ලේශය දුරු කරගත් නොහැකි වී නම් ඒ භික්ෂුව එතනම හිඳගනී. සෙස්සෝද හිඳගනිති. එසේ හිඳ ගන්නා වූ භික්ෂූන්ගෙන් ඇතමෙක් එතනදීම ක්ලේශය දුරුකොට ආර්ය භූමියටද පැමිණ නැගී යති. ඇතමෙක් ක්ලේශය දුරු කරගෙන නැගී යති. ඒ අතීත භික්ෂූන් වහන්සේ ආදර්ශයටගෙන සදහවොත් පැවිද්දෝ කාම විතර්ක ආදිය නොයවසීම පුරුදු කෙරෙත්වා